සමාධිය කියලා කියන්නේ අනු භ්‍රමණය වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අනු නැවතුණා කියන එකත් නෙමෙයි. ඒ අනුවෙන් ගනුදෙනුවක් වෙන්නේ එයා එයාට කියනවා මේ ස්වයං පාලනයක්. එහෙම නැත්නම් ස්වයං පැවැත්මක්. එයාගේ පැවැත්මක් විතරයි තියෙන්නේ. එයා තුල පැවැත්මක්. එයාගෙන් කාටවත් හානියක් නැහැ. කිසිම කෙනෙක්ගෙන් එයාට හානියක් නැහැ. ඇයි පෘථුවිය භ්‍රමණය වෙන නිසා මේ ලෝකේ එකක්වත් නවත්තන්න බෑ. ඉබේ භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වීම තුළින් බලපෑමක් ඇති වෙන්න. ඒකට කියන සමාධි වුණා කියලා. දැන් කවුරුරි තාපසයේ සමාධි වෙනවා. සමාධිය වඩනවා. සමාධියේ ඉන්නවා දැන්. ඒ ඉන්න තාපසයාගේ ලන්ස් වැඩ කරන්නේ නැද්ද? වැඩ කරනවා. පල්ස් වැඩ කරන්නේ නැද්ද? වැඩ කරනවා. උස්ම යන්නේ නැද්ද? යනවා. බඩවැල් වැඩ කරන්නේ නැද්ද? ජීර්ණ පද්ධතිය ලේ ගමන් කරන්නේ නැද්ද? වැඩ කරනවා. එතකොට දැන් සමාධිය ඔක්කොම නැවතුණා මේ ටික නැවතිලා නැහනේ. ඒ කියන්නේ සමාධිය තුලින් වෙන්නේ Tamange සිත ගනුදෙනු කරන එක නවත්තනවා මිසක් සිත නැවතිලා නැහැ. බුදුහාඳුර කියන අඟුලිමාල මං ඉපදීම නවත්තලා ඉන්නේ. ඉපදීම නැවතුවා කියලා කිව්වා මිසක් පැවැත්ම නැවතුවා කියලා කියන්නේ. බඩගිනි හැදෙනවා. තථාගතයන් වහන්සේ පැම්පාස් වෙනවා. තථාගතයන් වහන්සේට වේසයි තථාගතයන් වහන්සේ සැකපෙනවා. පැවැත්ම තියෙනවා. හැබැයි ඉපදීම අඟුලිමාල මං ඉපදීම නවත්තලා ඉන්නේ. නැවත ඉපදෙන්නේ. ඉපදීමයි නවත්තලා තියෙන්නේ. පංච භූතනේ ලෝකේ තියෙන්නේ. මේක හැදිලා තින්නේ පයෙන්. හැබැයි පස්වෙනි එක කතා කරන්න බෑ. ඒතු පස්වෙනි එක දාර්ශනිකත්වයට වඩා විද්‍යාත්මක පැත්ත වැඩි. ඒ නිසා සියලුම මේ ශාස්ත්‍ර මාන්සලා වැඩිපුර කතා කරන හතරයි. පස්වෙනි එක කතා කරනවා අඩුයි. පළවෙනි එක පඨවි ආපෝ වායෝ තේජෝ ඊට පස්සේ වෙන ආකාශ ධාතු පංචමා භූත කියලා කියන්නේ ඔව් ආකාශ ධාතුව තමයි ඇඟේ තියෙන ප්‍රාණ ධාතුව. පඨවි ධාතුව මස්. ආපෝ ධාතුව ලේ. වායෝ ධාතුව ඇඟේ තියෙන වාතය. තේජෝ ධාතුව තමයි ඇඟේ තියෙන හුණුසුම. ආකාශ ධාතුව තමයි ඇඟේ තියෙන ප්‍රාණ ධාතුව. ආකාශ ධාතුව නෙමෙයි ඒකට කියන අවකාශ ධාතුව. ඒක වෙනම භූතයක්. මේක ඇදිලා තියෙන 31 භූතයන්ගෙන්. හැබැයි 32 වෙනි භූතයා ඉන්නවා. එයා තමයි මේ හැම දෙයකම හවුවෙන්නේ නැතුව ඉන්න භූතයා. නිරෝධ භූතයා. ඒකනේ අපිට නිරෝධ වෙන්න පුළුවන්. ඒකනේ අපිට නිවන් දකින්න පුළුවන්. ඒක අපි තුල තියෙනවා. භාග්‍යවතුන්ස කියන නිවන මේ බඹයකට කයත ඒ කියන්නේ ඒ ධාතුව තියෙනවා. හැබැයි ඒක ඇත්තෙත් නැති නැත්තෙත් නැති. ඒක කියන්න ක්‍රමයක් නෑ. හැම අණුවක් හැම සෛලයක් අතරම ඉඩසක් තියෙනවා. හැම ක්‍රෝරසෝම් එකක් අතර ඉඩසක් තියෙනවා. හැම ඥාන දෙකක් අතර ඉඩසක් තියෙනවා. ගමන් කරන ලේ නාලවල ලේ ධාතු දෙක රතුරු දිරාණු දෙකක් අතරත් ඉඩසක් තියෙනවා. ඒකට කියනවා අවකාශ ධාතුව. පේනවා, හැෙනවා, දැනෙනවා කියන එකට අපි ශක්තියක් ආයෝජන කරන. ඒකට කියන ප්‍රාණය. ඒකට කියන ප්‍රාණ ධාතුව, ආකාශ ධාතුව. ඒ හැමම හැම එකක්ම වැඩ කරන කාලයක් තියෙනවා. දැන් හදවත විනාඩියකට 72ක් වැඩ කරනවා. ඇයි යට 150ක් වැඩ කරන්න බැරිද? ඇයි යට 20ක් වැඩ කරන්න බැරිද? ඇයි යා එක්තරා රිද්ම් එකට එක්තරා ක්‍රමයකට වැඩ කරන්නේ? ඒ හැම එකටම කාලයක් වෙන. එහෙනම් කාලයක් ධාතුවක් තමයි. මේ හැමදේම තීරණය කරන්නේ කාලය. දැන් මම කතා කරන වේගය මීට වඩා තව 10 ගුණයකින් වැඩි කරනවා. දැන් මේ කතා කරන එක තේරෙනවද? සද්දයක් එනවා. ගෝසාවක් වගේ එන තේරෙන්නේ ඒ වේගය තව 500 වාරකින් වැඩි කරනවා. මොකවත් තේරෙන්නේ. එහෙනම් මේක තේරෙන්න වේගයක් තියෙනවා. එහෙනම් මේ ඔක්කොම තීරණය කරන්නේ කාලය. භ්‍රමණ වේගයට අනුව කාලය තීරණය වුණා. ඒ කාලයට අනුව මේක නිත්‍ය අනිත්‍ය ධර්මතාවයන් නිර්මාණය වුණා. ඒ කාලය තියෙන එක මොකද්ද නිත්‍ය ධර්මතාවය? මේක තියෙනවා. හැබැයි මේක විනාශ වෙනවා. මේ අණු ගැලවෙනවා. මේ කෝපය කවදාරි බවට දූවිලි බවට පත් වෙලා ජීර්ණ වෙලා දි รา පත් වෙලා නා. ඒකට යනවා අවුරුදු 10ක්. හැබැයි ඒ 10 වෙනකම් මේක පේන්න තියෙනවා. එහෙනම් මේ නිට්ටිය වෙන්න ධර්මතාවයේ තීරණය කළේ පැවැත්ම තීරණය කළේ තියෙනවාය කියන එක ඇඟෙන්නේ කාලය නිසා. ගින්නක් තියෙනවා. ඒ ගින්නේ අණු වාෂ්ප වෙනවන උඩට. ඒ වාෂ්ප වෙන වේගය අඩු නිසා ගින්න පේන්නේ. ඒ අණු වල වේගය තප්පරයට තප්පරයට හඩි 5000ක වේගයකින් ඒ අණු ගමන් කරුවොත් ප්‍රශ්නයක් තියෙනවා ගින්න පේන්නේ ඒක නර්ගේ සිලින්ඩර් වලින් අර යකඩ පුච්චනකොට අර මේ එකක් විදින්නේ නිල් පාට දැල්ලා. ඒ දැල්ල නිල් පාට පෙනුනට ඉදිරියේ මොකවත් පේන්නේ නැහැ. හැබැයි නිල් එක තියන්නේ අර ලම් කරනකොට අර කුණු වෙනවා. එහෙනම් එතන ගින්න තියෙනවා. අර නිල් පාට දැල්ල අඩි අඟල් දෙකක් විතර පේනවා. එතන ඉහළ පේන හැබැයි අඩියක් විතර දිගට අර රස්නේ යනවා. රස්නෙන් තමයි අරක පුච්චන්නේ. හැබැයි ගින්න තියෙන පේන්නයි අර යන වේගය වැඩි. අර වේගය අඩු කරොත් අර ගින්න පේනවා. කාලයත් භූතේක් තමයි. දැනට ගැළපෙන විදියට ඒ භූතයාගේ නිර්වචනය වෙනස් වෙනවා. ගොඩාක් ගැඹුරු දේවල් මිනිසුන්ට අවශ්‍ය නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේලා ගොඩාක් ගැඹුරු දේවල් දේශනා කළේ නැහැ. සර්වඥතා ඥාණයට වැටහෙන දේ දේශනා කරුවොත් මම හිතන්නේ මේ ලෝකේ ඒක තේරුම් ගන්න කිසිම කෙනෙක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේලා ගොඩාක් දේශනා කරලා තියෙන මිනිසුන්ට ගැළපෙන නිවනට ගැළපෙන මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් ඒම සරල ටිකක් තමයි දේශනා කරලා තියෙන්නේ. බුදුවරයෙක් කියලා ඍෂිවරයෙක් කියනවා ස්වාමිනි සසර දුකයි. ඒ දුකට මං කැමතියි. දැන් මොකද කියන්නේ බුදුවරයා? එහෙනම් තෙරුවන් සරණයි. <laughs> එතනින් යට කියන්න එකක් නෑ. මේ ලෝකේ හැමදේම දුකයි. මං දුකට හරි කැමතියි. දුක තිබිච්චාවේ. මම හරි සතුටේ දුක් විඳින්න. දැන් යාට මොකද්ද දෙන උත්තරේ? එයා දුකට කැමති නම් දුක් විඳින්න සතුටු නම් එයාව නිදාස් කරන්නේ කොහමද අපි? නිදාස් කරන්න ක්‍රමයක් නැහැ. සසර දුකයි කියන කෙනාට විතරයි මේ කියන ධර්මය ගැලපෙන්නේ. සසර දුක නැහැ කියන මනුස්සයට මේ මේ ධර්මය ගැලපෙන්නේ ඇයි? කාමසුකල්ලිකාන යෝගයෙන් බණක් දේශනා කරන්න බෑ. එහෙම ධර්මයක් නිර්මාණය කළාට ඒක පවතින්නේ දුකෙන් විතරයි ධර්මයක් නිර්මාණය කරන්න පුළුවන්. අත්තකිලමතා නියෝගෙන් තමයි හැම බුදුරෙක්ම සාසනය හදන්නේ. ඒකයි උන්වහන්සේලාගේ ඒ ධර්මයේ සාරාංශය. සබ්බේ සංඛාරා දුක්ඛා. සෑම සංස්කාරයක්ම පෙනීමෙන් දැනීමෙන් ඇඟීමෙන් සිතීමෙන් හැම එකක්ම හැම සංස්කාරයක් තුළම දුකයි. හැමදේම දුකයි කියන දැක්ම තුළින් නිදාසන ප්‍රතිපදාවක්. නිරෝධය කියන එක කලින්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ හැමදේම නිදාස් වුණත් මේ මේ ගනුදෙනුවෙන් නිදාස් වුණත් ඒකට ඒගොල්ලෝ එකඟ වෙන්නේ දැන් ඔබ වහන්සේ මම යනවා මේ ගමන. වාහනයක ගමනක් යනවා. දැන් අපිට තේ ටිකක් වළඳන්න ඕනේ. පෙට්ටි කඩයක් තියෙන නවත්තනවද අපි? අනේ ඒකේ පිරිසුදු නෑ. ඒක බෑ. තව තැනක මිනිස්සු ඒක හරියන්නේ නෑ. ඒක හරියන්නේ නෑ. තව තැනක යනවා ටිකක් හොඳයි පිළිවෙල ටිකක් එතන මේ එච්චර ටිකක් පරිසරය ටිකක් හොඳ නැහැ. ඒකත් හරියන්නේ. ටවුම කඩයක් තියෙන හරි කලබල සද්ද ඕතන හරියන්නේ උදකලාව නිස්කලංක තැනක් තියෙන එක පොල්ලත් ඒක ටිකක් පිළිවෙලක් නෑ ඒක ටිකක් පිරිසිදු බව මදි. හොඳට පිරිසිදුන හොඳට තියෙනවා. එතන කියලා බලනකොට සෙනග වැඩි, වාහනත් වැඩි. ඔය කලබලේ බොන්න බෑ. ඕමෝම ගිල්ලා ගිල්ලා ගිල්ලා ගිල්ලා හැතැම්ම 20කට විතර පස්සේ තැනක් හම්බෙනවා මිනිස්සුත් නෑ. ඒ මනුස්සය ගියේ සතියද පුතේ විකුණ ගන්න බැරුව තියාගෙන ඉන්න රත් කර කර. එතනට ගින් අපි වළඳනයි. එතන පරිසරය තමයි ගස් කොළන් තියෙනවා. ලස්සන නිස්කලංක කවුරුත්ම අපිට විවේකයෙන් වළඳන්න පුළුවන් කියලා අපි එතනින් වළඳනවා. ඇයි මේ ඇතම 20ක් යනකොට කඩවල් 500 පව් කරගෙන ගියේ? ඇයි ඒ හැම එකම තේ තිබුණ නැද්ද? තිබුණා. හැබැයි යා හොයාගෙන යන්නේ අන්න අර වගේ එතන තමයි යබොන්නේ. ඒ තැන හෙනකම් එයාට තේ පොවන්න බෑ. එයා බොන්නේ ඒ නිසා යා මේ විශ්වය නිර්මාණය වෙන්නේ ඇයි? විශ්වයක් නිර්මාණය වෙන්නේ ඇයි? විශ්වයක් නිර්මාණය වෙන්න මේ අවකාශයේ තියෙන අවශ්‍යතාවය මොකද්ද? අවකාශයේ මොකවත් නැති එක මොකවත්ම නැහැ විදිහට තිබුණාම ඉවරනේ. ඇයි ආ විශ්වයක් නිර්මාණය කරන්නේ? ඒ නිර්මාණය තුල ඇයි ධාතු හදන්නේ? ඒ ධාතු ඒකරාශි වීම නිසා ග්‍රහයෝ හැදෙන්නේ ඇයි? ඒ ග්‍රහයෝ ඇතුළත පංචභූත නිර්මාණය වෙලා සතරමා භූතයගෙන් මේ සත්වය හැදෙන්නේ ඇයි? ඒගොල්ලෝ අතර මෙච්චර ප්‍රශ්න හැදෙන්නේ ඇයි? ඊට පස්සේ ඒ සත්වෙක්ම සර්වඥතා ඥානයක් ලබාගෙන ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ ඇයි? එතකොට මේගොල්ලෝ මේගොල්ලෝම විසඳ ගන්නවා. ඇයි මේම ක්‍රියාවලිය කරන්නේ? මේ සමීකරණය මොකද්ද? මේක හොයාගෙන යන කෙනාට දැන් නිරෝධ වෙන්න හිතෙනවද? එයා නිරෝධය හත ළඟ තිබුණා. නිරෝධය පොඩ තල්ලු කරලා තියෙන පැත්තකින්. තල්ලු කරලා අරක අරක වඩනවා. ඇයි එයාට ඕනේ මේක දැනගන්න? හැම ප්‍රශ්නෙටම හේතුව සතර මා භූත. සතර මා භූත හැයි නිර්මාණය වෙන්නේ? ඒක ඉබේ නැති වෙන්නේ. ඒතර ප්‍රශ්නේ හිබේ හැදෙනවා. එහෙනම් වේසිලා උත්තර දෙන්න ඕනේ. ඇයි උත්තර හිබේ හැදෙන්නේ නැත්තේ? මාර ප්‍රශ්නයක් නේ. මේක කොහෙන්ද පටන් ගත්තේ කියලා හොයන ගමන් නිරෝධය හම්බෙනවා. ප්‍රශ්න හොයන එකයි උත්තර හොයන එකයි දෙකම අත්තරනාම මේක නිදාස් වෙනවා කියන කයට තේරෙනවා. නෑ. මේ ප්‍රශ්න හැදෙන්නේ ඇයි? ඒක දැනගන්නකම් අර ඇයි උත්තරේ ලබන්නේ නෑ. උත්තරේ ප්‍රතික්ෂේප කරනවා. නිරෝධය ප්‍රතික්ෂේප කරන්නේ තාපසයා කොතනද? එයා යෝගී තත්ත්වේ ඉඳලා තාපසයා කියන තත්ත්වයට ආපු ගම එයා නිරෝධය අඳුර ගන්නවා. නිරෝධගාමිනී පටිපදාව යට තියෙන යාට පච්චේක බුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ තාපසයා ඒක ප්‍රතික්ෂේප කරලා ඒක අභිභවාගෙන මුනිවරයෙක් වෙනවා. මුනිවරයාට නිරෝධ සමාපatti අනිත්‍යද කියලා දෙන්නත් පුළුවන්. කමටන් දෙන්නත් පුළුවන්. එයා ඒකත් අදරලා එයා රිසීවරයෙක් වෙනවා. විශ්වයේ තියෙන පංචභූතවල පරතජයට ගිහිල්ලත් එයා Nirodhe වඩන්නේ. ඇයි? ඉතින් පස්සේ එකක් හොයනවා එයා. ඇයි Nirodha වෙන්නේ? නිරෝධ වෙන මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ? නිරෝධ වෙන්න මොකද්ද මේ විශ්වයට තියෙන අවශ්‍යතාවය? හැම බුදුවරයෙක්ම කියනවා නිරෝධය වඩන්න, නිරෝධය වඩන්න, පිරිනවම් පාන්න. ඇයි අපිව පිරිනවම් පාවන්නේ? උන්වහන්සේට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මට දුක ප්‍රශ්නයක් නැත්තම් ඇයි මගේ දුකට උන්වහන්සේ පාරමී පුරන්නේ? මාව දුකෙන් නිදහස් කරන්න කියලා මම ඇහුවේ නෑ. උන්වහන්සේට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මාව දුකෙන් නිදහස් කරන්න. මේ වගේ ප්‍රශ්න එනවා. විසිවරයා ඒක ගවේෂණය කළා මහරිසි කෙනෙක් බවටපත් වෙනවා. ඒත් එයා සෑයීමටපත් වෙන්නේ නැහැ. ඒත් එයා එකක් හොයනවා. ඒ කට්ටියට බණ කියන්න බෑ අපට. ඒ කට්ටියට බණ කියන්න බුදුවරු වඩින්නෙත් නැහැ.